අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 174 වෙනි භාවනා වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි ඊශගෙන් ඉල්ලා සිටිමු. අද දිනේට ලිඛිත ප්‍රශ්න 14ක් යොමු වෙලා තිනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස මම කීප වාරයක් මෙම වනාසපුවේ නේවාසිකව භාවනා කළා එක්මි. මෙවර මෙහි පැමිණි මුල් දිනයේ කායික අපහසුතාවයක් නිසා භාවනාවෙන් සිත එකඟ කර ගැනීමට බැරි විය. එහෙත් බොහෝ විට සතියෙන් සිහියෙන් සිටීමට උත්සාහ කළෙමි. අද දින මා සතිමත් සිතින් යුක්තව ලනුපැදුරේ සක්මන් කරමි. පා මාරුවන අයුරු, ඔසවන යවන හා තබන අයුරු හොඳින් සනිටුහන් විය. විටක ගමන බාලවන අයුරුද ශරීරයේ පැත්තකට ඇලවෙන අයුරුද නිරීක්ෂණය කෙලිමි. ලනුපැදුරේ කෙළවර මාරු වෙන අයුරු හා මොහොතක් එකතැනක නැවති කිසිම සිතුවිල්ලක් නොමැතිව සිටීමේ හැකියකමද හිතට දැනිනි. ඒ සමගම මා උත්සාහ කළා මම් පය ඔසවන විට හා දකුණු පය බිම තබන අතරතුර කෙටි හෝ විරාමයක් පවතින්නේද යන්න. එහෙත් ඒ බව සිතට නොදැනිනි. එම සක්මණෙන් පසු පර්යංකේ තැම්පත් වූ පමණින්ම හුස්ම පිළිබඳ දැනීම වැටහුණා. විනාඩියක් පමණ රළුවට දැනුණු හුස්ම ගැනීම හා හෙලීම ක්‍රමෙන් සංසුන් වී සිහින් වී සිතට අස්සසිල්ලක් මෙන් දැනුනි. කායික අපහසුතාවකින් තොරව විනාඩි 45ක් පමණ බාහිර ශබ්ද ඇසුණත් සිත ගෝචර අරමුණේම රැඳෙන බව අවබෝධ වේ. එවිට සිතට සතුටක් ප්‍රීතියක් දැනෙන බවද ඒ සතුට තවත් සිත සතිමත් වීමට උපකාරී වන බවද දැනේ. අතරින් පතර අපැහැදිලි රූප සටහන් හා සිතුවිලි පැමිණ ඔහේ ගලා යන බව දුටිමි. එය මගේ භාවනාවට බාධාවක් නො වූ බව දනිමි. ගෞරවනීය සාමින් වහන්ස ප්‍රායෝගික ජීවිතේ මහා මා බොහෝ විට සතිමත්ව සිටීමට උනන්දු වෙමි. සතිමත් බව රැක ගැනීමට උත්සාහ කරන මට සිතේ ඇඳෙන එක සිතවිල්ලක් ඇත. නැතාන් චරණා සිතට සතිය විනා. ගෞරවනීය ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි උපදේශයකි. තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිරෝගී සුවයම අත් වේවා. නැත ලෝවේ අන් රසඳුනාදර යසේ සුවදේනා. ඒක තමයි කී කිය හිටපු දිද්දුව. දැන් කියලා නැත ලෝවේ අන් රසඳුනා සතියෙමින් සුවදේනා. ඉතින් මේ වෛර මාරුණාට පස්සේ ගෙදර මිනිස්සු කොහොම හිටීද? ඒ තමයි මට තියෙන ප්‍රශ්න. අපි රණසිංහ වැඩම කියනවා අත දික් කරලා නැතළු වේයන් රසඳුනා ආදරයසේ සුව දෙනා. ඉතින් ඒ ඒක මාරුණාට පස්සේ ඒ ගෙදර මිනිස්සුන්ටත් අප්සෙට්. මේකේ ලියලා තියෙනවා අස් කායික සහනයක් කියලා. සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා අපි වඩන ලද සතිය ආනිසංශ වැටෙන්නේ අසාධ්‍ය රෝගයක් ආපු දවසට කියලා. එදාට විතර අපිට විවේකයක් ලැබෙන්නේ. මේ වට කරගෙන ඉන්න යම දූතියොත් එක්ක මොන විදියෙන්වත් විවේකයක් නැහැ ලෙඩ නොවුනොත්. ලෙඩ වීමට කියන්නේ ධර්මමය විවේකයක් කියලා. මම බලාගෙන ඉන්නවා මට හිම්බිරිසාවක්වත් හැදෙයි කියලා පැත්ත කරලා බුදිය ගන්න. හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට අපේ වට වෙලා ඉන්න කිසිම කෙනෙක් මොනම හේතුවකින්වත් නිවාඩු දෙන්නේ නැහැ. අනිතික ලෙඩ වෙච්ච ගමන් නිකම්ම හිත සතියේ. කලින් කරපේ කරා හොඳට තේරෙනවා මට දැන් හොඳට ඇඳේ සතිමත්ව ඉන්න පුළුවන් කියලා. ඒකට හරි හරි උද්‍යෝගයෙන් සතිය ක්‍රියාත්මක වෙනවා. සතිය නැති කෙනාට දුමාකාර බයක්, තනි ගතියක්, පාළු ගතියක් දැනෙනවා. ඒක ඔක්කොම අතහැරලා දාලා යනවනේ. ටිකක් ලෙඩ වුණාට පස්සේ. ඒ නිසා ලෙඩ වෙච්ච දවස තමයි අපිට අපි අස්සනු නෙලන දවස වගේ. මහන්සිලා සතිය දුවමින් පණිමින් ඇති කරගත්ත සතිය හොඳට විවේක වෙච්චාම අපි හිතුවට වඩා බොහෝම පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ සතියක් යනවා. පුදුමාකාර ඉක්මනට සනීපේ. ඒ සතිය ලෙඩ වෙච්ච වෙලාව සතියට වාසනාවක් කියලා තේරුම් ගන්න කෙනා, පැමිණි දුක් පැණිදායි කියන කෙනා, එයා තේරුම් අරගන්න මේ සතිය කවදාවත් අපි අමතක කරන්නේ නැහැ. ලෙඩ වුණාට අමතක කරන්නේ නැහැ. වයසට ගියට අමතක කරන්නේ නැහැ. මරණ මොහොතේවත් අමතක කරන්නේ. අපි මෙතෙක් හම්බ කරපණික්ස් හේරම අපි අමතක කරනවා. ඒකේ මිලරේපා තුමා ලියලා තිනවා අන්තිමට මරණයට පස්සේ මේගොල්ලෝ අපිව ගිහිල්ලා වලකට දාලා වහලා නැත්තම් මිනි පෙට්ටියකට දාලා ගින්දරට දාලා ගින්දර දුවන්නේ වැඩ ගොඩාක් තියෙන කෙනෙක් වගේ. බැරි වෙලාවත් අර මට මිනිය පිටිපස්සෙන් එම ආවොත් උදළු බන්දෙන් ගහන. ගෙදර ගියාට පස්සේ රෑ ආවොත් එම මල පෙරිතෙක් කියලා වුණියම් කරනවා. කුප්පියක දාලා කරදේ වලල්ලා හතෙන් එහා පැත්තට දාන. ඔච්චරම තමයි පඩ තියෙන කොටත් කියලා හිතා ගන්න. අන්න එදාට තේරෙනවා මේ සතිය කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් අපි අමතක කරලා යන්න ඒකේ power power of mindfulness පොතේ සීයේ බලමයි මේ පොතේ පළවෙනි පිටු දෙකේ මේ ඥානපෝනික සාංශේ කරලා තියෙන රචනෙ දැන් අවුරුදු 50කට කලින් කියලා තියෙනවා මොන දේ කෙනාට තමම දාලා ගියත් සත්‍ය කාදාවත් දාලා යන්නේ අන්තිම විශ්වසනීය කෙනා අන්තිම ක්‍රෙඩිබල් රිලයබල් කෙනා අපි මෙතෙකල් එයාට නොසලකපු නිසා තමයි මේ සංසාරේ දුක් සියරම ඇවිල්ලා තියෙන්නේ එදාට ඉතින් නැත ලොවේ අන් රසඳුනා ආදරය සිය සුව දෙනා දැන් අර කියලා තියෙන සින්දු කියන බෑන්ටි මොකක්ද කියන්නේ නැත ලොවේ අද කියන්නේ සින්දුවත් තාලට හරිද නැත අන් සරණා සිතට සතිය විනා ඒක හරිනේ තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. සක්මන් භාවනාව. විනාඩි 10ක් පමණ සක්මන් භාවනාව කරන විට සිත එකග තත්ත්වයටපත් වේ. එනම් નિરાයාසයෙන්ම පාදයේ එසවීම ඉදිරියට ගෙන යාම සහ පාදයේ බිම තැබීම මෙනෙහි කළ හැකි තත්ත්වයටපත් වේ. එම තත්ත්වයේදී සක්මන් භාවනාව නවත්තා පරාංක භාවනාවට යා යුතුයද? එසේ නැතහොත් තවදුරටත් සක්මන් භාවනාව කළ යුතුයදයි කරුණාවෙන් පහදා දෙන ලෙස පාද නමස්කාරව ඉල්ලා සිටිමි. පරියංක භාවනාවට වාඩි වූ විට ඊතා කෙටි වේලාවකින් ආස්වාදය ප්‍රස්වාසයේ නොදැනියයි. ඊතා සියුම්ම හුස්ම යටන බව පමණක් දැනෙන අතර එය මෙනෙහි කරන විටද එයද නැති වෙයි. එම අවස්ථාවේදී පාදයේ පොළවේ ගැටී තිබෙන අයුරු පමණක් අරමුණු විය. එම தත්ත්වය තුල මම එය මෙනෙහි කෙලමි. එය නිවැරදිද? එලෙස මෙනෙහි කරන විට ටික වේලාවකින් හුස්ම වැටෙන බව යන්තමින් දැනිනි. තවදුරටත් භාවනා කරගෙන යාමේදී ඊතා උස්බිමක පිහිටි වන පෙදසක් පිරිසිදු ජල ප්‍රදේශයක් සුදු පැහැති හා දම් පැහැති ආලෝකයක් ආලෝකයන් දිස්විය. එම අවස්ථාවන්හිදීද සෙමින් දැනුණු හුස්ම වැටීම මා දිගටම මෙනෙහි කෙලෙමි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා. නිවන් සැප ලැබේවා. බුදුජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට දුක තේරෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසා. නිසා පරිසක්මණ්ඩ ගිහිල්ලා ඉරියව් හදාගෙන එනකොට දැන් අහනවා ඉරියව් මාරු කරන්න කියලා. ඉතින් පරියංකයට ගිහිල්ලා මොකක් කරනවද ඉරියව් මාරු කරනද මොකක්ද මාරු කරන වෙන අරමුණක් ගන්නද? ඉතින් මේ අරමුණු මාරු කිරීම සහ ඉරියව් මාරු කිරීම තමයි සාපේ වෙලා තියෙන්නේ. සංසාර දුක කියන්නේ. නිසා යම් දවසක දුක අපිට වැටහෙන්නේ නැත්තේ දුක්ඛ සත්‍ය එළියට එනකොට අපි ඉරියව් මාරු කරනවා. ඉතින් අපිට ඒ වෙනුවට කමඨාන සුද්ධ කරගන්න ඕනේ. මේ සතිය යුක්ත වෙනකොට මේ අපහසුතාවේදී තව එක චිත්තක්ෂණයක් මේ ඉරියව්වෙම ඉන්න බැරිද? තව එක පියවරක් ඉදිරියට තියන්න බැරිද? තව එක හුස්මක් ගන්න බැරිද කියලා දන්නවනම් ඉච්චරම රුණේ කමඨාන සුද්ධ කරන එක. අපේ හිත කොහෙන් හරි ව්‍යාපාරයක් දානවා. කොහෙන් හරි න්‍යාය පත්‍රයක් දානවා. දැන් හන්නේ සක්මන හන්නේ පරියන්කට යන්න. දැන් පරියන්ක හන්නේ දැන් සක්මන්ට යන්න. අර උණ ලෙඩ්ඩු කැඳ ඉල්ලන්නවා. පිටින් ඉඳලා අහගෙන ඉන්න කෙනාට මේක හරි කියන්න ලේසි. නමුත් තමන් කරනකොට කොයි වෙලාවක හරි පාර පෑදිලා හරියාගෙන එනකොට කියනවා දැන් ඇතිනේ සක්මන. දැන් පරියන්කට යනවා. දැන් පරියන්ක ඇතින් දැන් සක්මන යනවා. කියලා අර හිත ඇතුලෙන් දෙන මේ කොට පෙරක දෝරු කන්ටික තන්නේ කරම ආර්ථේ විනිසත්නේ කටයුතු කරන්නේ. ඉතින් මේ භාවනා කරනකොට මේක මෙහෙම අහුණාට අනෙක් වෙලාවට මේ හිත දෙන ලනු කාලනේ අපි මෙච්චර සංසාර දුකක් විඳින්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ හිත දෙන ලනුව ගන්න නැතුව කවුරු දෙන ලනුවද කන්නේ කියන එක. ඒක නිසා මුලින් කියනවා සතිය දෙන්නලා නොකන්. සතිය පැවැත්වීම සඳහා ඒ හොඳම දේ තමයි පවත්තන ඉරියව, පවත්තන ආරමුණ. එකක ඒකාකාරී විදිහට පවත්තන එක. ඉතින් ඒකට හිත කියනවා හරීම ඒකාකාරී කියලා. හරීම ඒකාකාරී කියන්නේ සතිය පිහිටලා. ඒකට ඉරියව මාරු කරන්නේ නැතුව සතිය මාරු මේ මාරමුණු මාරු කරන්නේ නැතුව ඊගාට මොකද කරන්න ඕනේ කියලා හිතන්නේ නැතුව මේක ඉන්නවා කියන්නේ තපස. ඒ තමයි තපස් රකින්නයි කියන්නේ. ඒකට හොඳටම දැනගෙන යන්න ඕනේ මෙයා දාන බෝලේ මෙතෙන්දි මොන විදිය බෝලයක්ද අපිට දාන්නේ කියලා ඉතින් ටික කාලයක් ලෑස්තිලා යනකොට අහුවෙනවා ඒක. ඒ සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන කමටහන ඉරියව් වෙනස් කරන තාක්කල් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් එක ඉරියව්වේ වැඩි වේලාවක් සිටින්න උත්සාහ කරන්න කියලා කියනවා. ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දෙපය පොළොවේ වැදෙන ස්ථානය අරමුණු කරගනිමින් අරමුණු කරගනිමි. මුල් අවස්ථාවේදී වමහා දකුණ වශයෙන්ද පසුව ඔසවනවා තබනවා වශයෙන්ද අවසානයේදී ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද මෙනෙහි කරමි. මුල් අවස්ථා දෙකේදී සිතුවිලි පැමිණෙන අතර එහිදී සිතුවිලි වශයෙන් මෙනෙහි කරමි. භාවනාව විනාඩි 10ක් පමණ සිදු කරගෙන යන විටදී කයෙහි වේදනා දැනේ. එවිට වේදනා වශයෙන් මෙනෙහි කරමි. සක්මන විනාඩි 30ක් පමණ සිදු කරන විටදී දැසේ නිදිමත ගතියක් දැනේ. ශරීරයේ සමතුලිතතාවය නොමැතිව වැටෙන්නට යයි. මෙම අවස්ථාවේදී සිතුවිලි නොමැත. විටින් විට සක්මන නතර කොට යලි ආරම්භ කරමින් දිගටම සක්මනෙහි යෙදුණෙමි. තවත් විනාඩි 15ක් හෝ 20ක් සක්මනෙහි යෙදෙන විට ශරීරයේ උඩ කොටස ඉතා සැහැල්ලුවට දැනිනි. පාදයේ චලනයන්ද හොඳින් නිරීක්ෂණය විය. පසුව නිරුත්සාහයෙන් දෙපා ඉදිරියට යන ලෙස දැනිනි. උදාහරණයක් වශයෙන් ජලයේ පාවෙන්නාක් ලෙස ඉදිරියට යන ආකාරයෙන් ගමන් ගතිමි. මේ අවස්ථාවේදී සිත ඊතා සංසුන්ව ප්‍රීතිමත්ව පැවතුනේ. පරයන්කය මූල කර්මස්ථානයේ වශයෙන් පිම්බීම හා හැකිලිම අරමුණු කරගනිමි. මේ වන විට අරමුණ ලීනව ගොස් ඇති බැවින් ඉදිරියට එන අරමුණු නිරීක්ෂණය කරමි. ඇතම් අවස්ථාවන් වලදී පිම්බීම හැකිලිම ගොරෝසු වී වාර 7ක් හෝ 8ක් නිරීක්ෂණය වේ. මුල් අවස්ථාවේදී සිතුවිලි පැමිණෙන විට සිතුවිලි වශයෙන්ද ශබ්දයන් ඇසෙන විට ශබ්ද වශයෙන්ද මෙනෙහි කරමි. විනාඩි 30ක් පමණ ගතවන විට හිස ඉදිරියෙන් පැතිරුණු ආලෝකයක් දිස්සූ අතර එය ආලෝකයක් වශයෙන් මෙනෙහි කළ අතර එයට මූලිකවම ප්‍රධානම අරමුණක් ලෙස සැලකුවේ නැත. ටික වේලාවක් යන විට ආලෝකය නොපෙනී ගිය අතර දෙයත් දෙපසටද ශරීරයේ ඉඳගෙන සිටින ස්ථානයෙන් ඉවතටත් චලනය වනු දැනිනි. මේ අවස්ථාවේදී ශරීරයේ ඉහළ කොටස ඊතා සැහැල්ලුවක් දැනුණු අතර සිතෙහි ප්‍රීතිමත් ස්වභාවයක් විය. භාවනාව ඉදිරියට සිදු කිරීම සඳහා කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවායි පතමි. මේකදී පරියන්ක සක්මණේදී විස්තර කරලා තියෙනවා ඉරියව්වේ තෝන්තු භාවය අපහසුකම් ආදී දේවල් තියෙද්දි ඒක ගණන් ගන්න නැතුව නතර වෙවි සක්මණ ගෙන්චයි කියන. පරයන්කේදී සඳහන් කරලා තියෙනවා ප්‍රීති ආලෝක தত্ত্ব තියෙද්දි ඒක ප්‍රධාන අරමුණු කරගන්න නැතුව ඉදිරියට ගියයි කියලා. මෙන්න මේ විදිහට Tamanට ලැබෙන මේ කළු පැත්ත, සුදු පැත්ත, වාසි පැත්ත, අවාසි පැත්ත, ප්‍රිය පැත්ත, අප්‍රිය පැත්ත නානා ප්‍රබෝල දානවා මේ මා භාවනාදී. ඒ ඔක්කොම තියෙද්දි හැම පැත්තෙම ඇවිල්ලා අපිට ඒ උලිහිලි පාද්දී අපිට සතිය දිගට නඩත්තු කරගෙන යන්න පටන් අර ගන්නවා. මේකයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ කියලා දැනගත්තොත් කිසිම බාධාවක් ජීවිතේ නැහැ. ওই එනේන දේවල් එක පැටලෙන්න ගියොත් තමයි සතිය අසරණ වෙලා සතිය පිටපොට පනින්නේ. ඒ පිට එන එක එනවාමයි. එන එක වාසිමෙන්නෙත් නැහැ, පාඩුමෙන්නෙත් නැහැ. කොයි එකාවක් දැනගන්නද මේ එන්නේ නානාරුදු වේසමවා මග අවුරන්. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර තීනා. මේවා තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියදී පෙන්වන්නේ. මේවා දැක්කට, මේවා ආවට සතිය පාවා දෙන්න එපා. ඉරියව්ව පාවා දෙන්න එපා. මූල කර්මස්ථානේ පාව දෙන තව එක චිත්තක්ෂණයක්. ඔත්තනමයි තපසතිය. ඔත්තනමයි කමඨාන සුද්ධ වෙන එක තියෙයි. ඉතින් ඒක අල්ලගත්තට පස්සේ මේකයි පොයින්ට් එක කියලා අල්ලගත්තට පස්සේ ඒ සතියේ තියෙන ඒ තීව්‍ර භාවයේ මොනම කෙලෙසකින්වත් කඩන්න බෑ. හැබැයි එතෙන් අහුවෙනකම් ඒක තේරුම් ගන්නකම් අපි මේ පැත්තෙන් මේ පැත්තෙන් එන හැම හුලඟටම වැනෙන පහන් දැල්ලක් වගේ ඔහේ පිටියක් නැදපත් කර පහන් දැල්ලක් වගේ වැනි වැනි වැනි වැනි ඉන්නවා. සතිය දැම්මට පස්සේ නිකන් චිමිනියක් දැම්මා වගේ කොච්චර හරස් උලන් ආවත් උඩටපත් වෙනවා. ඉතින් ඒක ඒකමට අනුසුද්ධ වීම මෙවැනි වැඩමුළුවක වෙනවද නැද්ද කියන එක සහතික කරන්න බෑ. නමුත් මේවා කියවනකොට සමහර විටක ප්‍රශ්න ලියවෙකනවත් වැඩිය අනික් කටියට මේක තේරෙනවා. ඉදිරියට යනකොට මේ වගේ තෝන්තු නේ තෝන්තු தත්ත්වේ පැන්නේ නැත්තම් සහැල්ලු தත්ත්වේ ඉන්නේ. සහැල්ලු தත්ත්වේ ආවේ නැත්තම් භාවනා ඉබේ සිද්ධ වෙන දණ්ඩ යන්නේ. ඉතින් අපි අර තෝන්තු தත්ත්වේ නතර කරලා මමත් භාවනා කරලා දෙනවා මාත් බුදුන්ගේ ගෝලෙක් මටත් ධර්මයේ තියෙනවා කියලා කිව්වට බාගෙට තැම්පිච්ච අහල කාලා බඩ නරක වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. එයිසයි අපහසුතාවය එනකොට මේක හරහා යන්න ඕනේ. ගියාට පස්සේ එහා පැත්තේ කන්දක් නැගිටින පල්ලමගේ පල්ලම වැටෙනවා සෙල්ලමකි කියලා බුද්ධමාකාර සාන්තියක් තියෙනවා. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා තියෙනවා. අර පොඩ්ඩ පන්න ගන්න බෑ. ඒකට මුදුන්පත් කරගන්න බෑ. ශිඛරය යහපැතට දාගන්න බැරිකම තියෙන්නේ. ඉතින් වෙච්ච දවසේ සම්පූර්ණ තමන්ගේ ආකල්පේ භාවනාවට වෙනස් වෙනවා. ඉතින් ටික කාලයක් යනවා. මේ තියෙන්නේ එළඹිලා ඉන්නේ දැන් පෙළඹිලා ඉන්නේ ලියන්න හිතෙනවා ආලෝකයක් ආවා මම ඒක මූල කර්මස්ථානේ කරගත්තේ නැහැ මම ඒචේදී සතිය පැවැත්තුවා මට කය තෝන්තු වුණා මම ඒ අතර විවිහරි දක්වන කරා එතකොට මට ඕන කකුල් දෙක ඉබේ සිද්ධ වෙනවා වතුරේ පා වෙනවා වගේ ශාන්තිගතියක් එනවායි කියලා තමන්ගේ අත්දැකීම හරහම තමයි එහා පැත්තට යන්න තියෙන ශක්තිය නැවත නැවත උල්පත් වෙන්න, මතුවත් වෙන්න, තව තවත් දුක් කරදර පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දින උදේවරුේ තවත් තිදෙනෙක් සමග විහාර මළුවට යාමට පිටත් වුනිමි. සෙමෙන් සතිමත්ව හා නිහඬව බෑවුම සහ පඩිනැගීම සිදුවිය. කොන්ක්‍රීට් ඇතුළු මාර්ගයේ මුලින්ම පය තබන විට යටිපතුලට දැනෙන සුළු යටිපතුලට දැනෙන සුළු ගතියක් දැනිනි. ඒ සමගම පාදයේ බිම තබනවා යන්න මෙනෙහි විය. අනෙක් පාය ඔසන ඔසවන විට ඒ බැවුද පාදයේ ඉදිරියට යැවීමේදී ඒ බැවුද මෙනෙහි විය. මෙසේ පියවර කිහිපයක් යන විට පඩිපෙළ ඉහළට නැගීමට සිදුවිය. එහිදී එක් පාදයක් ඔසවන විට අනෙක් පාදයට සිරුරේ සම්පූර්ණ බර දැනෙන බව ප්‍රත්‍යක්ෂ විය. ඒ සමගම බිමෙහි ඇති වැලි කැට ඇනීම නිසා තරමක වේදනාවක් ඇති විය. මම එම වේදනාව මෙනෙහි කළෙමි. මා පඩිපෙළ නැග්ගේ සෙමින් බැවින් පාදයේ නැමෙන සංදි තුනක්ද පැහැදිලිව දැනුනි. එය මට අපූර්ව අත්දැකීමක් විය. ඉන්පසු පියගැට පෙළේ තරමක් ඉහළින් පිහිටි පඩියකට ගොඩවීමට සිදුවිය. එය තරමක් අපහසු බැවින් අත්වාරුව ලබා දීමෙන් එම පඩියට ද ගොඩවීමි. ඒ සමගම සෙමෙන් සතියෙන් නිහඬව යන්න මතකයට නැගිනි. විහාර මැලුවට පැමිණි විගස මා දිටුවේ ස්වාමින් වහන්සේ නමක් සක්මමලුව අමදින දසුණකි. එම දසුණෙන් සිතෙහි ආගතෙහි තිබුණු වෙහෙස බව නැති වුණු අතර මමද ඉදලක්ගෙන මලුව අමදින කාර්යයට පත්වීමි. එක්වීමි. ඒ සමගම මම මලුව අමදිනවා අමදිනවා යයි මෙනෙහි කළෙමි. ඉන්පසු මම සක්මන ආරම්භ කළෙමි. වැලි කැටවල ඇනෙන සුළු බවත් සිසිලතත් পায়ට දැනිනි. සක්මන් මළුවේ මැද කොටසට හොඳින් නිරු එළිය වැටී තිබිනි. වැලි කැටවල උණුසුම් බව යටිපැතුලට දැනුණු අතර හිසට හිසටද සිරුරටද උණුසුම් බව දැනිනි. මෙසේ දැනීම් දෙකක් එකවර ලැබීම නිරීක්ෂණය කිරීම සක්මනට බාධාවක් දැයි මා ඔබ වහන්සේගේ දෙපානමද විමසමි. ඔබ වහන්සේට මෙන්ම අප සැමටම මේ අත්භවයේදීම නිවන් සුව ලැබේවායි පතමි. තිරුවන් සරණයි. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදීව දෙන්න ඕනේ. මට නම ලියලා තියෙනවා පැලැන්දගේ. මොකා කිව්වත් දැන් අපිටත් වඩා සිල් දෙනාටම දුක වේවා සැප වේවා නිවන් වේවා කියන එක ඉතින් අපුලි බෙදා ගන්න ගැනීම තමයි මේක මටමයි දෙන්නේ එතකොට හරි අසාධාරණයි එහෙම නැත්නම් මේ පටන් ගන්න තියෙන තුන්දෙනෙක් එක්ක ගියා කියන කන්න එක නොලිය මේ වார்த்தාව ලිවනම් මම 100ක් ලකුණු දෙනවා නමුත් වෙලා තියෙන රත්වාරුවට කවුරු හරි ඉන්න ඕනේ ඊ මීගාසරි මං සහතිකයක් දෙනවා අත්වාරුවක් අවශ්‍ය වෙන එකක් නැහැ ඔහොම භාවනා කරන කෙනාට නිසා කිසිම වෙලාවක මේකෙදි දෙන්න දෙන්න හැසිරෙන්න එපා. මම උඩදිත් කතා කරලා කිව්වා. මේ බාතක මහතුරු නිකන් අර කූඹිය යනකොට දෙන්න දෙන්න කතා කරන්නේ. ඒ වගේ එක එකන කුටු කුටු කුටු කුටු ගන්න. මම රැයෙන්න කතා කරනවා ඒක වෙනම කතාවක්. හැබැයි මම ඒ වෙලාවට ඇවිල්ලා කන මිරිකලා කියනවා. මෙහෙදි පයිරු භාෂානකම් කරන්න දෙන්න එපා. යාළුකම් නැහැ. ගමේ යාළුකම් ගන්තොටේ දුවන්න මේවම තනියම ඉන්න ඕන. ඒ නිසා මේ ලියපෙකනත් මම හිතන උපාසකම්ම කෙනෙක් කියලා මම හිතන්නේ. මේ කකුල් දෙකට පණේවා වාරු නැතුව යන්න ලැබේවා යන ක්‍රමේ හරි. හරි ඒ තනියම ගියාට ඔක ලියන්න ඕනේ කමන්න මාත් තව තුන් දෙනෙක් ඉස්සරහ. උපාසකම්ම කෙනෙක් නන් නෙමෙයි. <laughs> මහත්තේ. එහෙනම් මටත් වැරදිලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ කොයි එක නාවුනත් ගියාට කමන්නේ ලියන්නත් එපා කතා කරන්නත් එපා මේ පෛරුපාසනකම් දාන්න එපා. අත්වාරෝ දුන්නා නම් ඒ ගැන කනගාටු වෙනවා. අත්වාරෝ නැතුව යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙතෙක් ලබා ඇති උපදෙස් අනුව සක්මනහා පරයන්ක භාවනාව මගින් දිනචර්යාව ආරම්භ කිරීමට පුරුදුව සිටින බව සතුටින් ප්‍රකාශ කරමි. දැනට අනායාසයෙන්ම සක්මනට පිවිසිය හැකි අතර වම දකුණ වෙනුවට දැනි දැනි ඇවිදිනවා යයි සිතමින් සක්මනේ නිරත වෙමි. නිවසේ අඩි 30ක් 32ක් පමණ වැලි මලුවක් සකස් කරගෙන උදෑසනම පැයක පමණ වේලාවක් සක්මන් කරමි. මුළු කාලය තුල දෙපායට දැන්න සියලු දැනීම් හොඳින් පිරික්සමි. සක්මන කෙලවරේදී ශරීරයේ මුළු බරම දෙපායට දැනෙන අතර සක්මන් කිරීමේදී ඒ රිද්මයානුකූලව වමට හා දකුණට මාරු වන බව හොඳින් දැනේ. වියලි වැලි පොළව, තෙත බරිත පොළව තරම් දෙපායට සුවයක් නොදැනේ. ඇඟිලි කරු අතර පවා වැලි ස්පර්ශ වෙන අතර මෙය සමහර අවස්ථාවලදී දෙපායටම රිදුම් දේ. මාගේ පරිසරයේ නිස්සන්න වනයේ මෙන් නොයි ඊතා ഘോഷාකාරී නිතර වාහන ශබ්ද පිරි පරිසරයක් වුවද ඒ හඬවල් අභිබවා සක්මනේ අරමුණටම අවනතව දෙපයේම සිත පවත්වා ගැනීමට හැකියවීම පිළිබඳව සතුටු වෙමි. ඔබ වහන්සේ වෙනුවෙන් දෙවතාවක්ම නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදු කරන ලද සක්මන්ටත් වඩා මාගේ පරිසරය ഘോഷාකාරී වුවද භාවනා අරමුණ ප්‍රකට කර ගැනීමට මා සමත්වීම පිළිබඳව නැවතද සතුට ප්‍රකාශ කරමි. සමහර අවස්ථාවලදී සිත පිට ගියද ෂණිකවම නැවත සිත මූල කර්මස්ථානයට ගෙනා හැකිය. ලනු පැදුර මත සක්මනේදී දැඩි කර්කශ බවක් දැනුණද ටික වේලාවකින් එයද දෙපයට සුවයක් මෙන් දැනිනි. මේ එය සම්භාහනයක්සේ දැනිනි. දෙපස යෝගිනීන් හා භාවනා ආසන බොහෝ තිබුණද ඒ පිළිබඳව කිසිදු අවධානයකින් තොරව සක්මනව සාර්ථකව කරගත හැක. ගරු සාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ පැහැදිලි කළ ආකාරයට සක්මනේදී ඇතිවන ගැටලුව වන්නේ මිනිත්තු 30ක් 35කින් පමණ පසුව තද නිදිමත ගතිය ක්ලාන්ත වීම වගේ ඇති ස්වභාවයයි. සක්මනේ නිවෙතට වීසී යන ආකාර දැන් දැන් සිදුවේ. සමහර අවස්ථාවලදී මා අසල ඇති ආසනයක ඉඳගෙන ඉරියව් මාරු කර ගැනීමට උත්සාහ දරමි. මේ දිගින් දිගට සිදුවන බැවින් මේ ශාරීරික දුබලකමක් දැයි භාවනාවේ ස්වභාවයක් දැයි නිශ්චිතව පැහැදිලි කර ගැනීමට කැමැත්තෙමි. සමහර අවස්ථාවලදී තද හිස රදයක් ලෙසද දැනේ. පරයන්ක භාවනාවද දිනකට පැයකට වඩා වැඩි කාලයක් සිදු කරමි. උදෑසන හා රාත්‍රියේ. පරයන්කයට ඉඳ ගැනීමත් සමගම ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට වීමටත් ඒ මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය එවිට මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වයන් දැනේ. පිම්බීම් හැකිලීම් උස් පහත් වීම සියල්ල ෂණයෙන් දැනේ. ඒ අරමුණේම හොඳින් බලා සිටිය හැක. හුස්ම දෙකක් අතර ඇති දීර්ඝ පරාසයේද එක් ආශ්වාසයක් හා ප්‍රශ්වාසය අතර ඇති මද විරාමයේද හොඳින් ප්‍රකටය. හුස්මේ වේගවත් බවක් හෝ දීර්ඝ බවක් නැත. සාමාන්‍ය ආකාරයට ආස්වාස් ප්‍රස්වාස් සිදුවන අතර උදරයේ ක්‍රියාකාරීත්වයද එලෙසම පවතී. සමහර අවස්ථාවලදී ආලෝක ධාරා සහ විවිධ රූප කලා ප්‍රදර්ශනයේ වුවද සිත අරමුණේ පවතින බව හොඳින් පැහැදිලිය. හුස්ම දැනේ. විවිධ දේ පෙනී මා නිද නිද්‍රාවට පත්වන බවක් දැනේ. එහෙත් එය නින්දද නොවේ. ශරීරය ඉහළට නැමී ගොස් ඒ බව දැනී නැවත නැවත කය එකතු කර සිටිමි. සමහර අවස්ථාවලදී සිත අනිමිත්තේ පවතින බවක්ද දැනේ. කිසිදු වේදනාවක් නොදැනේ. මිනිත්තු කිහිපයකින් පසුව කිසිම අරමුණක් නොදැනී යයි. මා සිටින්නේ ආනාපානයේ බව නැවත සිහිපත් මුල් අරමුණේ සිත පවත්වා ගැනීම නැවත සිදු කළ හැක. දිනපතාම ආජීවෂ්ටමක ශීලයේ සමාදන්ව සිත පිරිසුදු කර ගැනීමට ගැනීමටත් විරමණය ආරක්ෂා කර ගැනීමටත් දැඩි උත්සාහයක් හා වීරියක් දරමි. සමහර අවස්ථාවලදී ධර්මදේශනාවේ ඔබ වහන්සේ සඳහන් කළ පරිදි කාංකා විතරණ විසුද්ධියේ මා අතරමං වී ඇති සයක්ද දැනේ. මේ தත්ත්වය පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින අතර මෙතෙක්කා මග ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ සහ පිරිසුදු කිරීම නිසා බව පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරමි. මේ භයානක සසරින් අප ගොඩ දෙනු දමනුවස් ඔබ වහන්සේ දරන වෙහෙස නිවන් මාර්ගට පාරමිතාවක් වේවා. තිරුවන් සරණයි. මේක ඇත්තට මේ කමට අර වැඩමුළුවේ කතාවක් නෙමෙයි, gedara කතාවක් ලියන්නේ. gedara තියෙමයි සක්මන් කරන, gedara තියෙමයි පරියන් කරන, gedara තියෙමයි ආජීවට්ටමක සීල සමාදන් වෙන්නේ. ඒවා නරක නැහැ. ඒක කතා කරන්න ගියාම ඉතින් ලංකාව විතර නැති වෙන මොනවා එන්නද? මෙහෙදි කරපු හොඳම පරියන්කයක් සහ මෙහෙදි කරපු හොඳම සක්මනක් ගැන කතා කරුවා නම් ඍජුව කියන දේ කරුණු ගොඩක් හොඳයි. නමුත් ඉදිරිපත් කරලා තියෙන්නේ වැඩි භාජනයකට දාලා. ඊතර භාජනයේ කතා කරා. ඉතින් අවශ්‍ය නැහැ මෙතෙන්. මෙහි ආවට පස්සේ කරපු හොඳම පරියන්කයකදී අරමුණු වැටෙච්ච හැටි. හොඳම පරියන්කයකදී සක්මන වැටෙච්ච හැටි වුණා කංකා විතරනේ වෙනවා. මේක අරකයි මේකයි ඊ එකයි අද එකයි ගෙදර එකයි ඔක්කොම දාලා තියෙනවා. නැවත හොඳ කරුණු තියෙනවා. සද්ද ගොඩක් gedera තිබුණාට නිදහස් මන්දිරයටත් වැඩිය හොඳට භාවනා සිද්ධ වෙනවා. තක්පන් කරනකොට තෝන්තු ආවත් වෙච්ච දේවල් අකුරට ලියන්න පුළුවන්. හෘදයටම කැඳේ ගලපේනවා. ඒක කරදර තියෙන වෙලාව විතරයි සතිය තියෙන්නේ. කරදර නැති වෙනකොට බබා දොයියනවා. එතකොට නිදි කියලා වැඩනවා. ඒ හැම කරදරයක් නිසාම සතිය සීමා පුළුල් කරනවා. ඉතින් හුඟක් වෙලාට යෝගාවචර හිතන එක වැරදිල්ලක්, කර්මයක්, පාපයක් මේ වැරදි කියලා. කරදර කියලා. කංකටුල නෑ ඒ වෙලාව තමයි සත්‍ය හොන්දටම උද්දීපන වෙන නිකන් හාව කන් දෙක උඩට උස්සගෙන ඉන්නවා වගේ. ඉතින් අන්නේ වෙලාවේ වෙන්නදී ඔක්කොම ලියන්න පුළුවන්. ඒ නිසා තව තවත් කරදර පැමිණේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. කරදර පැමිණිලා ඒ සතිය හොඳට බලන්න මේකට මුස්පීන්තු කරන්න නැතුවට හූනියම් කරන්න නැතුව මේකට මේක නස්කූණියක් කරගන්න නැතුව මේ කණපින්දමක් කරගන්න නැතුව මේක ලිව්වනම් ඔය විතරන දෙකම යනවා සංඛා විතරණයත් යනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියත් වෙයි අපි ඔය දන්න විදිහට. නමුත් අර තොරතුරු ඔක්කොම පැසික බලාමල්ල වගේ දාගෙන ලියන නිසා මම දෙන ආදර්ශය තමයි අපමට අනුවත්තා පැහැදිලිවම ලියලා තියෙනවා. තමන් ලාසන්නේම කරපු හොඳම පරියන්කක විස්තරයක් සහ හොඳම සක්මන විස්තරයක් ලියන්න ඉදිරියට වැඩත් එක්ක. ඉන් එපිට ওই ඉතිහාස කතාවල් ජාතකෙයි අනම්මනම් මේ සාහිත්‍ය සංගත මේකක් නෙවෙයි. මේ ටෙක්නිකල් report එකක් ඕනේ අපිට. එහෙම නැත්නම් scientific report එකක්. ඉතින් ඒක වෙන්න කංකවිතරනේ වෙන්න ඕන. ඒ නිසා කෙටියෙන් ලියනද හොඳටම වෙච්ච පරියන්කික සාසක්මනක විස්තර වෙන චෝදනා දිනන ඊට පස්සේ ලියන්න. එතකොට වාර්තා හුඟක් පිළිවෙල වෙයි කියලා මම හිතනවා. ගෞරවනීය සාමින් වහන්ස මම පර්යංකය තුල හිඳ ගතිමි. සිත පර්යංකය තුලම පවතින බව ඉරියව් මෙනෙහි කිරීම තුලින් ප්‍රත්‍යවේක්ෂණය කළෙමි. නමුත් සිත තුළ ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට නොවිනි. ඒ නිරීක්ෂණය කළද නිරීක්ෂණය නොවිය. මට ටික වේලාවක් සිතේ සිදුවන දේ නිරීක්ෂණය මම ටික වේලාවක් සිතේ සිදුවන දේ නිරීක්ෂණය කළෙමි. සිත වෙනත් අරමුණ අනබුණු තුල නොවිය. නමුත් ටික වේලාවකදී සිත නොදැනී නිින්ද ගියා මෙන් විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ පර්යංකේ හැමදාම වගේ මෙම තැන ප්‍රකට වේ. නොදෙනී යාම හා නිින්ද ගියාමෙන් දැනීම. නමුත් නිදි කිරීමක් නොවිය. අවදි වූ විට සිහිය හොඳින් ඉරියව්ව තුළ ඇත. මෙය මගහරවා ගැනීමට නොහැකි වීමි. හැමදාම පර්යංකයේ මෙයින් අවසන් වේ. ගෞරවනීය සාමින්හන්ස මේ මගහරවාගෙන ඉදිරියට පර්යංකය කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට අර නිින්ද ගියා වගේ වේවා නිින්ද ගියා වගේ දැනුණා වේවා නොවුණා වේවා ඊට පස්සේ අරමුණ ආවට පස්සේ දැන් බරියන්ගේ පටන් ගත්තා වගේ ආධුනික මනසකින් ආධිකම්මික මනසකින් පටන් අරගන්න. එතකොට ආයෙත් හරයක් ඒ පරියන්කේදී පුළුවන් වෙයි ආයෙත් නින්න කියලා ආයෙත් අවදි වෙන්න. ඊට පස්සේ දැසු පුළුවන් වෙයි එහෙම 3 4 වතාවක් 6 7 වතාවක් 20 වතාවක්. ඉතින් ඒකෙදී අර පළවෙනි වතාවේදීම කරබුලුල්ලලා පැත්තකට වුණොත් ඔතනින් නතර වෙන්නේ නතර වෙනවා. නතර වුණාට Taman නතර වුණාට භාවනාව යනවා. ඒ නිසා යන භාවනාවට අනුග්‍රහ පිණිස පිට ගියාට පස්සේ අරමුණට ආවනේ දැන් පටන් ගත්ත කෙනෙක් වේ දැන් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ දැන් ඇවිදින්න පටන් ගත්ත කෙනෙක් සක්මන් කරනවා වගේ අලුතෙන් පටන් කරන ගියොත් ඊට පස්සේ තමයි ඇත්තට භාවනාව සිද්ධ වෙන්නේ අර පළවෙනි චක්‍රයේදී සිද්ධ වෙන්නේ අර වට මේ බල්ලෙක් කර කැත කරන්න ඉස්සලා වටේ රවුමක් බලනවනේ ඒකයි බල්ලගේ හැටියේ ඊට පස්සේ තමයි ඌ වෙන බල්ලෙක්ගේ ගත කැක්ක නැත්තම් ඒතර කත කරනවා ඊට දැන් කක්ක කරන්න පටන් ගන්න වටේ රවුමක් ගහලා පළවෙනි තව මෙන්න අතරුණාම ඉතින් කක්ක බර හැමදාම තියෙනවා ගරු සාමීන් වහන්ස අද හිමිදිරියේ ලනුපැදුර මත සක්මන් භාවනාව ආරම්භ කළෙමි ටික වේලාවකින් පසුගිය දෙදවස මෙන් නොව සක්මන පහසු බවක් කැමැත්තක් බවක් තිරිහන් වූ බවක් හිතට දැනිනි පය පෑගෙන පැදුර වෙනදා මෙන් නොව සුමට වූ බවත් පා එසවීම හා පයාවට ලාවට දැනුනේ වාතයේ උණුසුම් බවත් නිරීක්ෂණය කෙලෙමි. ඉඳහිට ලනු එක දෙකට වෙන්ව පයේ ගැටෙන හැටි අත්විඳිමි. වම දකුණ ලෙස පය මැකී ගොස් විටක දකුණු පාදයට වමයයි හැඟිනි. එය ඔබ වහන්සේ පැවසූ පරිදි ගණන් නොගෙන පාදයන් ඝට්ටණය වන ස්ථානවලට සිත යොමු කෙලිමි. පාදයන් මුලාග ලෙස වෙනදාට පැදුරේ ගැටුණමුත් අද වන විට පාදයන් පැතලවි පැතිලි පැතලි වී ගොස් ගැටෙන බව පාදකම එකම ලෙස ගැටෙන බව නිරීක්ෂණය කෙලෙමි. අවට ශබ්දයන් පාලනය කොට සිත පාදයන් ගැටෙන ස්ථානයට යෙදවීමට අපහසු නොවුවත් නොඑක් සිතුවිලි විශේෂයෙන් ඉදිරි සැලසුම්. සමහර විට වසර දෙක තුනක සැලසුම්. ඊයේ දිනේෙන් සිතට නැගිනි. මෙය නොමග යවන සිතුවිලි බව හඳුනාගෙන සක්මනට හා පාදයේ ස්පර්ශය හැඟෙන ස්ථානයට සිත යෙදුවෙමි. ස්වාමින් වහන්සේ පසුගිය දිනවල මාගේ සිතවිලි වූයේ අතීතයේ ළමා කාලයේ හා අවට අපට අවට දැනුණු ශබ්දයන්ය. ඊයේ වන විට මහ ලොකු අනාගත සැලසුම් මැවි මැවි පෙනුනි. සැලසුම් කෙලිනි. අද උදෑසන වන විටත් එය අඩු වශයෙන් නුවද එවැනි සිතවිලි ගොඩ ගැසේ. සිත එහිම ඇදී යයි. සක්මනේදී වන මෙවැනි තත්යන් පහදා ගැනීමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ විදිහට හිත අතීත පශ්චාත්තාප වුණත් අනාගත සැලසුම් කෙරුවොත් මම ඇවිදිමින් ඉන්නේ බව දන්නවනම් මම මේ වෙලාවේ ඉන්නේ වම් පායේ දකුණු පායේ කියන දල හැඟීම තියෙනවනම් ලක්ෂක්මනේ ලකුණු 100%ක් ලැබෙනවා. එතකොට හිතවිල් පේනවා වෙන්න පුළුවන්, සද්ද ඇහෙනවා වෙන්න පුළුවන්, වේදනා දැනෙන්න වෙන්න පුළුවන්. නමුත් Taman දන්නවම ඉඳගෙන නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි ඇවිදිනවා. ඒ නිසා හිතවිලි ගැන ඔච්චර කලබල වෙන්න එපා. හිතවිලි මැදත් මට සක්මන කරගෙන යන්න පුළුවන් අඩු ගන්න හිත ඇවිදින ඉරියව්වේ ඉන්නේ එහෙම නැත්නම් වම දකුණ මේකයි කියලා හරි පැත්තට කෝචර අධ්‍යත්ත අරමුණට මීට වැඩිය ඡන්දේ දීලා කැමැත්ත දීලා රචනයේ ලියනවනම් දන්නේම නැහැ හිතවිල් නැතිලා දැන් වෙලා තියෙන්නේ සක්මන අමතක කරලා මේක අතීතය තුලි පෙරේලා ඊයේ අති අනාගතය තුලි අද මේවා කියලා හිතවිලි පැත්තටයි වැඩි අවධානය දීලා තියෙන්නේ ඒ නිසා මේ රචනයේ ලියන්න බලුවා අවධානය දෙන එක කෝකටද කියලා දැනගන්න. ඒ තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒකට ඔකට කියන්නේ ජඩ මාධ්‍ය කියලා. වුණා ලිවුණා තෝලියන්නේ උට උන දේ විතරයි. ඒ තමයි ජනමාධ්‍ය. ඒ වගේම යෝගාවචරයට කමඨාන සුද්ධ වුණා නම් ওই කුණු කණ්ඩල් මොකක් කරලියන්නේ. මට ඉස්සර නම් අතීතයේ ඉතිරි නැද්ද සක්මන් කරන්න බෑ සවංශ. දැන් නම් අතීතයේ ඉතිරි තියෙද්දිත් මම සක්මන් ඉන්න බව දන්නවා. මට ඉස්සර අනාගතයේ ඉතිරි තියෙන සක්මන් කරන්න බෑ සවංශ. දැන් නම් අනාගතයේ ඉතිරි තියෙද්දිත් ඇවිදින බව දන්නවා කියලා අර ඒක ඒ කන්ස්ට්‍රක්ටිව් විදියට වාක්‍ය ලියන්න දන්නවනම් මේ සංසාර දුක ඉවරයි. සංසාර දුක අපි ඉවත කරන්නේ ඒ ගැන ලියන භාෂාව වෙනස් කරලා. පාළු වුණාම පාළු කියන්නේ අපි. හුදකලා වුණයි කියන්නේ. අවුරුද්දාම දාලා ගියාට පස්සේ කියනවා නේ යන්තම් විස්්‍රාම වුණයි කිය. හිතට ආවම සතුටක් හරි පාළු යන්නේ කවුරුත් නැන්නේ අනේ මන් දැන් පිරිච්ච ගතිය කියන්නේ අර වචන සෙට් එකට වෙන වචන සෙට් එකක් දානවා කම්මැලි මුස්පේන්තුයි මාව දාලා ගියා කියනකොට හුදකලාව විවේකයේ ඉස්රාමයේ කියලා දාපු ලස්සන රචනයක් ගොඩනගනවා. එකමයි. ඉතින් පොඩි කොල්ලෙක් ලියනවලු පොඩි ආගේ ලියුමේ අනිත් කොල්ලෙකුට කියනවා ලියනනේ අපේ තාත්තා ළඟට නෑ අම් ඔව් තාත්තා ළඟට අම්මා යන්නේ ධන ගහගෙන හතර කුරෙන් කියලා. මොකද ඒ තරම් තාත්තා සැරද කියලා. අනිචාරු නෑ නෑ තාත්තා බීලා වම ඇඳ යට ඉන්නේ අම්මා මොල් ගහක අරගෙන හතර කුරෙන් කියලා ගහනවා කියනවා. ඌ ලියන්නේ කොහොමද අපේ අම්මා තාත්තා ළඟට යන්නේ අතර කුරෙන් දන ගාගෙන කියලා තියෙනවා. මේ තමයි සාහිත්‍ය කියන්නේ ඔච්චරයි ජීවිතය කියන්නේ ඔච්චරයි නිවන කියන්නේ. මේ වෙන හැම කුණු හරපයක්ම සාහිත්‍යයට දාලා කියන්නේ. ඔය පුදුසසසසත් 15000ක් සූත්‍ර දේශනා කරලා තියෙන ඔක්කොම තියෙන කුණ. ඉදිරිපත් කරන ඉතාමත්ම සුන්දර පැත්තකි. අපේ තාත්තා ළඟට අම්මා යන්නේ හතර නඩේ දන ගහගෙන කිව්වා. ඇත්තනේ කතාව. ඉතින් කවදා මේ ජනතාවට මේක තේරෙයිද කියලා හිතා ගන්නවත් බෑ. මොකද මේගොල්ලෝ හිතනවා මේ භාවනාදී වතේරේ කියලා. ඌව භාවනාදී තේරෙන්නේ නැහැ. තේරෙන දේ අර පැත්තට දාලා ඉදිරිපත් කරන නිකන් මාකටිං පාරක් දාලා ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් දාලා සත්‍යමත් වෙන විදිහට හැමදේම සතුට වෙන විදිහට හැමදේම දෙන්නේ සියල්ල සිදුවන්නේ යහපත වෙනසයි කියලා කතා කරන්න ගත්තොත් ලෝකෙම සුන්දරයි. ඒ නිසා ඉදිරිපත් කරන ස්වභාවය පෘථග්ජන භාෂාවෙන් ආර්ය භාෂාවට හැරෙන්න ඕන. ආර්ය භාෂාව නැතිනේ ඇති දේ ඇති හැටියට කියනවා. දැක්ක දේ දැක්ක හැටියට කියනවා. අහපු දේ අහපු හැටියට කියනවා. පණ්ඩිසාංශ කියනවා එක පිස්සු පිස්සුනේ හිඟන්නේ කොයි හිඟන්නේ කොයි එකට ඉඳලා හිඟන්නේට දරු ගැවැප් පිහියක්. දැන් හිඟන්නේට එන දොළ දුකක් ආවලු. ඉතින් ඉඳලා ඉඳලා හිඟන්නට කතා කරලා බලුවා මෙහෙම මට පුදුමාකාර දොළ දුකක් තියෙනවා. මට රජගෙදරින් රාජභෝජන ටිකක් ඕනයි කියලා. ඉතින් අරින් ගන්න කවල විසු කතා කරන එක රාජභෝජන තියා මේ අපිට විඳියපන් ටිකක්වත් නැතු ඉන්නේ. ඒක නිසා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගොල්ලෝ මේක පුදුමාකාර වැඩක් එක්ක දරුවා මැරි කොහොම හරි රාජභෝජනයක් ඕනයි කියලා. ඉතින් බැරිම දැන මේ අගා තට්ටේ ගහගෙන සිවුරක් හොරෙන් අරගෙන හාමුදුරුවෝ පිටිපස්සේ රජගෙදරට ගියාන. දැන් රජුරෝ පින්න පාතේ බෙදෙනකොට රජුරෝට ගඳ දැනිලා තියෙනවා. මේ අගා පුරුදු නැහැ කියලා. ඊටසේ රාජසේවකයෙක් දැම්මලු මේ හාමුදුරුවෝ පුරුදු නැහැ අල්ලන්න කියලා. රාජ්‍ය සේවකයා ගිහිල්ලා බලනකොට කාරණාව තේරිලා තියෙනවා. දැන් රජුරණ කිව්වොත් මේක හිසකසා දානවනේ. ඉතින් රජුරෝ ගන්න කියලා කිව්වල රාජභාජය ආශ්‍රය දෙවියන් ආශ්‍රම මේ මනුස්ස පිටපස්සෙන් ගියා. පුළුවන් තරම් ඈතට ගියා. ගියාට පස්සේ අම්බලමක් ඇතුළට ගියා. ඊට පස්සේ ආගේ වර්ණේ මාරු වෙලා වෙන කෙනෙක් බවට පත් වුණා ඒකවල. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනෙක් කියලා පෙන්වලු රජුරණ. මම පාත්‍රයන වළඳ ඉස්සලා අම්බලමකට ගියා. ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් කෙනෙක් වඩපත් වුණා. ඒ නිසා මට ලොකු ගෞරවයක් ඇති වුණායි කියලා. ඒ රජුරෝ ඉතින් බොහොම සන්තෝෂ වුණා. අනේ රාතන් වහන්සේ නමකට දාහනේ හැන්දක් බෙදාගත්තා කියලා රජුරෝ සන්තෝෂ. අර මංසයා දෙන report එක දෙන්නේ ඈතනකම් පයින් ගිහිල්ලා අම්බලමකට ගියා ගියාට පස්සේ වර්ණ වෙනස් වුණා. රජුරු නිකමට හරි ඇහුවනම් මොන වර්ණේ ඉඳලා මොන වර්ණයටද කියලා වැඩේ තට්ටු. ඉතින් ඒ වගේ තමයි මේ එන හැම දුකක්ම කවියකින් කියන්නේ. සතුටින් ප්‍රකාශ කරන්නේ. ඔය දන්නේ නැති දෙයක් හැම වෙලාවෙදී. මේක කට උල් කරගෙන ඇඹුල් කරගෙන පැංගිරි කරගෙන චරිචුරු ගගා ලියන්න ගියාම කුණු කූඩේකට දාන තරම්වත් කැතයි කුණු කූඩේත් අප්පිරිය කරන මේ කුණු කන්දල් වලට. එතන මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ සිංහලයේ කතාවක් තියෙනවා. ඒ ලස්සනට ඉදිරිපත් කිරීමේ කලාවක් තියෙනවා අපි ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව අද දින මා උදෑසන වැලිමලුවේ සක්මන් කිරීමට ආරම්භ කළෙමි. එදින මා සාමාන්‍ය වේගයෙන් නැවිද ගියෙමි. ඉන්පසු ඉබේම වාගේම পায় ගැන මෙනෙහි කිරීමේදී ගමන සෙමින් යාමට පටන් ගත්ෙමි. পায়ට දැන්න සීතල රස්නය, මෘදු බව, රළු බව ඊටමත් හොඳින් තේරුම් ගත්ෙමි. পায় තබන ආකාරයේ එක්තරා රිද්මයකට වෙන බවද දුටුවෙමි. එසේ පැය භාගයක් කරන විටද මාහට තද නිදිමතක් දැනුණත් මා සක්මන දිගටම කරගෙන ගියේය. සමහර අවස්ථානවලදී මාහට මගේ ශරීරයේ බැලන්ස් ශරීරයේ බැලන්ස් කිරීමට අමාරු විය. ඉන්පසු මා සක්මන් මළුවේ කෙලවර කෙලවරක හිටගැත්තෙමි. මා ඉදිරිය බලන විටද මා දුටුවේ වැලි කැට එකිනෙක වෙන් වී පොළොව උඩට එන බවක්ය. හීන් තිත් ගොඩක් නලියන බවය. ඉන්පසු ඒ ක්‍රමක්‍රමයෙන් අඩු වී නැති වී ගියේය. මා නැවත සක්මන ආරම්භ කර ටික වේලාවකින් නිම කෙලිමි. පරයන්ක භාවනාව අද දින මා හිඳගෙන සුදුසු අයුරෙන් කය සකස් කර කය ගැන මෙනෙහි කිරීමට පටන් ගත්තෙමි. එවිටම වාගේ මාගේ ආස්වාස් ප්‍රස්වාස දැනෙන්නට විය. මා අද දින පරයන්ක භාවනාවට වාඩි වූයේ දැඩි වීරයක් රැගෙනය. එනම් මාහට ඊයේ දිනද ඊයේ දින නිින්ද ගිය නිසාය. ඒ නිින්දත් නොනින්දත් අතර විය. කොපමණ මා උත්සාහ ගත්තද හුස්ම රැල්ල කෙටි වී තුනී වී ගිය පසු මාහට නොදැනීම නිින්දයයි. නමුත් වටපිටාවේ සිදුවන සියල්ල හොඳින් ඇසේ. ආස්වාස ප්‍රස්වාස නොදැනේ. ඒ මොහොතකදී මාහට කතා මාලාවක් පිටුපසින් දිස්සේ. ඒ කුමක්දයි නොදැනී මට ඒ කීමට තරම් මතකයක් නොමැත. ශරීරය ගැන කිසිදු හැඟීමක් නොමැත. ටික වේලාවක් ගිය පසු නැවත හුස්ම රැල්ල දෙස ඉබේම එන විට කලින් තිබූ මත්ගතිය සියල්ල නැති වී ගොසිනි. නමුත් ශරීරය ගැන වැටහීමක් නොමැත. මා කොපමණ උත්සාහ කළත් මෙයින් මිදීමට ඉතාමත් අමාරුය. ඔබ වහන්සේගෙන් පිළිතුරක් පතමි. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. ත්වන් සරණයි. ඒ අර පාරියන්කේදී අරමුණ තුනී වීම සහ නොපෙනී යාමත් එක්ක මිනිජමතට යන කතාව හරීම විසිතුරුයි. ඒක අහුවෙලා තියෙන පොයින්ට් එක දැන්. මේක සිද්ධ වෙන්නේ අහම්බෙන් නෙවෙයි බලාගෙන අරමුණ එක තැනකට එනකොට බලාපොරොත්තු වෙන්න පුළුවන් දැන් නිදිමත එනවා කියලා. ඒ තරම් මේ අතර ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනා වගේ ලකුණු පහුවෙන්න පටන් ගන්න. ඒකට යන්න පුළුවන්. දැන් යන්න හදන්නේ හිත ලීන වෙන්නයි, සංගවි ගන්නයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ඔය රහස්සොත්තු සේවාවේ තියෙන වැදගත්ම තැන. හොරා ඇල්ලුවේ නැතත් දැන් වෙන්න හදන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. බුද්ධ්‍යංශය කියන්නේ ඕකට. ආයිති ඒ බුද්ධ්‍යංශය දැන් හැදෙන වෙලාව ඇවිල්ලා තියෙන නිසා දැනගන්න අරමුණ සිවුම් වෙනවා කියන එක ලොකු ජයග්‍රහණයක්. හැබැයි බොරු වලකට වැටෙනවා. නින්දට වැටෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් සමහරවල් නින්දට නොවැටිත් බෑ. සමාලලට ඕනට වැඩිය ඔකට ලැහැත්තිලා ගියොත් අරමුණ සිව් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන් යනකම් යන්න ওই දැනුමිතිකම එහෙම. ගිහිල්ලා ඒ ඒ අරමුණ සිව් වීමත් එක්ක මේ ඇඟේ වැක්කෙන ස්වරූපයක් එනවා. අරමුණෙන් හිත පණින ගතියක් එනවා. අරමුණ කියන්නේ කයම තමයි. අරමුණ කියන්නේ ආස්වාද ප්‍රසවාස කය වෙන්න පුළුවන්. කය වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට දැනෙනවනේ දැන් අතින් ගියාම හිත ලීන වෙනවා නැති වෙලා යනවා. ඒනොට කයට හිත ගත්තොත් හිත ඇවිස්සෙනවා. අර දින මේ සමාධි සුඛේ නැති වෙනවයි කියලා. අන්න ওই දෙක මැද යෝගාවචරයට කළ හැක්කක් සහ කළ යුත්තක් තියෙනවා. යෝගාවචරයේදී සුසර කිරීමක් කරන්න ඕන. සමාධි සුඛයට ගියොත් අය ඇක්කෙරිලා අරමුණ නැතුව නිින්දක් වගේ වෙනවා. ආයෙ නැගිටලා ඒක පාරටම ආනපානට කයට එනවා. ඉතින් මේ දෙක අතර තඩමාරුව ධර්මතාවික සිද්ධ වෙනවා. ඒක හොඳට දැනගෙන ඒකට ලැහැත්තිලා ගියොත් මේක පිළිබඳව පාලනය වශී භාවය සිද්ධි භාවය අතර ගන්න පුළුවන්. ඒක හිමීට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කවදාකවත් හදිසි වෙන්න එපා. හිමීට මීට කරන්ඩ අරමුණ සිවුම් වෙන එක හොඳයි. හැබැයි හොඳ නැහැ. මොකද හිත හැංගෙන්න පුළුවන්. ඒ නිසා සිවුම් වෙන වේගයට සතිය වැඩි වෙන්න ඕනේ, වීර්ය වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා ඒ වීර්ය වැඩි වෙනකොට සතිය වැඩි වෙනකොට ඉරියව්වට තමයි අපි හිත දාන්නේ. ඉරියව්වට වාංගු වෙලා තමයි අපි අර නිින්ද ගියාට මොකද දඩස් කාලා නිින්ද යන්නේ නැතුව ඒක ටික ටික ටික ටික යන්න ආරෙන ගතියක් තියෙනවා. ඉතින් එතන වීරිය සහ සත් සමාධිය අතර සමතුලිත භාවයක් තියෙනවා. තදුපක විරිය වාහනතා කියලා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට තත්ත ජාතානන්දම්මාණං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා එතනින් උපදින සමාධිය සහ එතනින් උපදින වීරිය අතර පොඩි නිකන් තරාදි තට්ටු දෙක වගේ පැදිල්ලක් වෙනවා. එතකොට කේමනන්ද සාන්දින්න කාලිකයක පොල් පිට පදිනා වගේ මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. හැබැයි මේ දෙක අතර සහසම්බන්ධයක් තියෙනවා. අන්නේ සම්බන්ධය දැනගෙන මේ වීර්ය සහ සමාධිය අතර මේ සමතුලනය කාටවත් කියලා දෙන්න බෑ. හැබැයි ඒක වෙන දෙයක් බව දැනගෙන ලෑස්තිලා ගියොත් පුංචි ෆයින් ටියුනින් නැත්තම් සුසර කිරීම කරන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් කල් යනවා. ඒ නිසා ඉතින් එනකන් ඕක ගණන් ගන්න එපා. උතන ගියාට පස්සේ අවදි වුණාට පස්සේ ආයෙ සියුම් එකන යනකොට නින්දකට වගේ සියුම් අරමුණ සියුම්ගෙන යනකොට හොඳට බලන්න අර උජුම් කායම් පරිදහය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා ඉඳගත්කොට ඉරියව්ව තියාගත්ත සමබර භාවය එහෙම නැත්නම් සමතුලිත භාවයට හිත දාගෙන ඉන්නකොට සමාධි සුඛේ අඩුයි හැබැයි වීර්ය වැඩි ඒක වැඩි කරගන්නත් එපා සමතුලිත කිරීම ඒක කලාවක් විද්‍යාවක් නෙවෙයි. ඒකටයි මේ කරුණ පෑදිලා තියෙන්නේ. මේ කරුණ හරි වැදගත්. අනිත් දවසේ මීටත් වැඩි ඒ කරුණ ජවනිකාවෙන් ජවනිකාට ටික ටික ටික ටික සිද්ධ වෙන හැටි බලන්න ඒකම වීර්ය වැඩි කිරීමට හේතුවක් වෙනවා. ගෞරවනීය සාමින් වහන්ස අද දින උදෑසන සක්මන් භාවනාව ආරම්භ වී විනාඩි දෙකක් තුනක් පමණ යන විට ඊටාම තද නිදිමත ගතියක් දැනුණු අතර සිටගෙන සිටින සිටින බව දැනීමට නොහැකි තරම් මේ බලවත් විය. එවිට පෙර දිනමින් සක්මන නවතා සිත නැවත පටන් ගතිමි. මෙසේ කිහිප වරක් සිදු වූ අතර බාහිර පරිසරයේ ශබ්ද මැද කිසිම ගැටලුවක් නොමැතුව සතිය ඊතා හොඳින් පවත්වාගෙන යාමට හැකියිය. මෙම තද නිදිමත ගතිය පළමු දිනේ භාවනාව ආරම්භ වී සුළු මොහොතකින් ඊටමත් තදින් දැනුණු අතර එය මත්තුණු එය මත්තුණු විගස මෙන්ම හිස බර ගතියක්ද දැනුනි. දැඩි වීරියකින් සක්මන අත්මහැර මදක් නවතා සිට නැවත ඉදිරියට කරගෙන ගියමි. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතන අතර සක්මන සඳහා යොදාගත යුතු අවම කාලයක් තිබේදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒක මොනම දෙයකටත් ඉතින් අවම කාලයක් පෙන්වන්න ඕන කමක් නැහැ. මොකද ඒක අඩු කරන්න නෙවෙයි තියෙන්නේ මේ කාලසටහන දීලා තියෙන පැයක් සක්මන පැයක් පදියන්ට. ඒක අනුව අනුමත කරමා ඉවරයි. ඉතින් ඒ වගේම තමයි මේ නේවාසික භාවනා වැඩමුළු වල නේවාසික වෙනකොට පළවෙනි දවසේ ඒකේ ඉන්න පැය භාගයක් විතර ගියා නම් දෙවෙනි දවසේ විනාඩි 20න් එනවා තුන්වෙනි දවසේ විනාඩි 10න් එනවා අන්තිමට මුල යනකොටම වගේ ඉන්න පටන් ගන්නවා. ඒ අර තමයි හුරු තැනක හුරු විදියට සක්මන් කරන්න නිසා. ඉතින් ඒ නිසා අර මුලට ගන්න එකේ ලාභයක් තියෙන. ඒතකොට පතියඟට යනකොට සක්මන්ට යනකොට වේගයකින් පොබත් අවදියකින් වීර්යකින් යන්නේ. ඒතකොට දැනගන්න පුළුවන් මේ සංහිඳීම වෙන්නේ භාවනා හරියමත් එක්ක කියලා. එහෙම නැත්නම් කයට හිත එනවත් එක්කම තමයි වෙන්නේ. එතකොට ඒක හොඳට ජමනිකා විස්තර සහිතව දැනගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් හිතගෙන ඉඳලා හරි යනකොට ආයෙසරයක් ওই වැඩේම වෙනවා. ඊට පස්සේ ඒක බැටරිය charge වෙනවා, ආයෙ discharge වෙනවා, ආයෙ charge වෙනවා, discharge වෙනවා වගේ ගමනක් යනවා. අතාරින්න නරකයි. දිගට කරගෙන ගියාට පස්සේ මේ තුන්වෙනි ලියුමේදී අපි දැක්කා එහෙම ගියාට පස්සේ එහා පැත්තේ ඉබේ කරනා වගේ සුඛදායි තත්වයකට එනවා. මේ ප්‍රාර්ථනා කරන්න එපා වෙන්න පුළුවන්. ඒක නිසා මේක දිගටම කරන්න ඉතින් බැරි වෙලා හරි කකුල උලුක් වෙලා කකුල කැපිලා උලක් කැින්න හැම තිබ්බනම් කවදාවත් නිදිමත එන්නේ නැහැ මොකක්වත් නැහැ. ඉතින් මේ නිදිමත එන්නේ කකුල කැඩිලා නැති නිසා උලක් කැඩිලා නැති නිසා ඉතින් ලොකු දෙයක් නේ අප්පා ඉතින් ඒ නිසා බලාපොරොත්තු යන්න මේ හොඳට කයේ ලෙඩ රෝග නැති වුණා නම් බබා දොයි. ඒ ඒ හැටි. ඒ ඔය උඩදී අපි බනාන පටිගත කර බන දෙන. ඉතින් ඔන්න පරණ ලොකු තාන්ති බන කියනට ඔන්න හූනෙක් කෑ ගන්න. ඔන්න කැසට් එක නතර වෙනවා. ආයෙ බැටරි දාන ඉතින් චරචුරු චරචුරු ගන්නදී හරි සංඥාව ඇඳලා ඉතින් එහෙට ඇඹරනවා මෙහෙට ඇඹරනවා බන ටිකවත් හරියට අහගන්න නැහැ කියලා. බන ටික හොඳට යනවනේ කට්ටිය පුදි. එතකොට මොකක් හරි බෙල් එකට හරි ගහන්න ඕනේ දැන් හොඳට බන ටිකක් යනවා කැසට් එකක් වැඩ වුණෝ කෑ ගහන්නෙත් නැහැ. ඕම් කට්ටිය ගොරවනවා එන්නේ. මේක අතරමැද සමතන ගෙනියනවායි කියන එක ඔය අපි හිතන තරම් ලේසි නෑ. තදුපක විරිය වාහනතා. එහෙම නැත්නම් තත්ත දාතානන් ධම්මාණං අනතිවත්තන තේන සම්පාංශනා කියලා කරදරයක් නැතුව තියෙද්දි අවදියෙන් ඉන්නවායි කියන එක තමයි බුදු වෙනවා කියන්නේ. කරදර තියෙද්දි අවදි වෙන්න දෙයක් නෑ. ඒකෙදි 92කට කප්පුවාම හැටි. මේක තමයි අපි පුරුදු කරන්න ඕනේ. මේ මොන දෙයක් හරි කරදරයක් ඉස්පාසුවක් නැත්තම් මේ හිත ඉන්න කැමති නෑ. එයා හැංගෙනවා. අනිදි කිරාට. අන්නේ නිින්දට යන දේකට අවදි වුණාට පස්සේ තේනවා කරදර නැතුව සමතුලිතතාවය පවත්වීම තමයි අපි මේ භාවනා කරනවා කියලා උගන්වන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ වෙත දෙපස් දෙපා නමස්කාර කරමි. සක්මන් භාවනාව අද උදෑසන මම ලනුපැදුරේ සක්මන් කරද්දී හැම මොහොතකම හොඳින්ම පොළවේ ගැටුණු විට ඇතිවන දැනීම් ගැන සිහියෙන් සිටියෙමි. ඒ සමගම පාදවල දැනීමත් ඒ සමගම ඉදිරියේ එකම ලක්ෂයක් අරමුණු කරගෙන ඇවිදින මට ත්‍රිකෝණාකාරයක්ද දැනුනේ. එහෙත් ඊළඟට වැලිමලුවේ සක්මන් කරන විට ඊටත් වඩා හොඳට මාගේ දෙපාවල ඇලුණු වැලිවල තද වන ශබ්දය පවා ඇසිනි. අනිකුත් යෝගීන්ගේ දෙපාවලින් නැගුණු ඊට වඩා ප්‍රබල වූ වැලි ශබ්දය අයින් කර මගේ දෙපාවල ශබ්දය ඇසීම දැනීම ප්‍රකට කර ගැනීමට මම සමත් වීමි. තව දුරටත් සතිමත්ව සක්මන් කිරීමට වහන්සේගේ උපදෙස් පතමි. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේ යෙදී සිටන විට මුලින්ම මූල කර්මස්ථානීය ලෙස ආස්වාස ප්‍රස්වාසය ට හොඳින් අරමුණු ගත වී සිටීමි. එහෙත් විටින් විට සිතවිලි පිටට යන ගතියක් දැනුණද නැවත සතිමත් වීමි. හිරිගතියක් දැනුණ කකුල වෙනස් කිරීමට යාම නිසා හිරිගතියක් දරුණ කකුල වෙනස් කිරීමට යාම නිසා සමාධියට බාධා වූ බව දැනීම ගැන කනගාටු වෙමි. මෙසේ නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරගෙන යන විට ක්‍රමෙන් මම ලොකු වී සියලු දැනීම් අඩු අඩු වෙන ගතියක් දැනිනි. ඔබ වහන්සේ 18 වන දින ඊයේ ධර්මදේශනාවේදී මගේ සිත තුළ යම්කිසි මොටිවේෂන් එකක් උද්යෝගමත් බවක් ජනිත වූ බව දන්වන්නේ දෙපා වැඳ නමස්කාර කිරීමෙනි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි. සක්මනේ වගේ කරදරකින්තරව නිසින්ින්ද වෙනවා දැනෙනවා නම් ඒ ගැම්ම ඒ ඒ පරිසරය කඩා ගන්න නැතුව නැවත නැවත කිරීම ලකෝ ඥානය. ඒ විචල්්‍ය සාධක මුකුත් වෙනත් කරන්න බෑ. බඩ අජීර්ණ කරගන්න එපා. ඔළුවට කරදර දාගෙන හිත නරක කරගන්න එපා. කය ලෙඩ කරගන්න එපා. මෙහෙම දිගටම ඒ සක්මන කරනකොට ඕක ඉදිරියක්. එච්චරමයි වෙන මොකක්වත් කරන්න දෙයක් නැහැ. එතකොට පේනවා පෙරපින් කරලා තියෙනවා කියන්නේ. යම් කෙනෙකුට මෙහෙම හම්බ වෙලත් කරගන්න බෑ අරයකින් කරදර මෙයාගෙන් කරදර බඩේ එකක් වුන් ඉතින් එකක් වුණා ඉතින් පෙරපින් කරලා නැහැ පෙරපින් කරලා තියෙනවනම් මේක සමලෙල රතු ලැබුණාගේ ඔහේ වැවෙන්න පටන් ගන්නවා එතකොට තේරෙනවා වැඩිමක් වෙනවා කියන්නේ එතකොට පරියන්කේදී එහෙම කකුල හිරි වැටිලා කකුල දික් කරනවා කියන එක සතිය කැඩෙන්නම අවස්ථෙට වෙන්නේ නැහැ කරන්න පුළුවන් ඉදියව්ව මාරු වෙනවා අරමුණ මාරු වෙනවා සතිය කැඩෙනවාමද නැද්ද කියලා කියන්න බෑ මේක හිතලා තියෙනවා කැඩෙනවයි කිය. කැඩෙනවා නොවෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ඒකට හැකි සංඥාව දාලා බලන්න. හිරියව් හිරිය හිරියාවෙත් මං කියලා නෙවෙයි. වෙනස් කරන්න ඕනෑ කියලා හිතාන වාඩිුණත් නෙවෙයි. ඒවා සිද්ධ වෙන දේවල්. උනාට ඒ හරහා සතිය ගෙනියන්න පුළුවන්ද කියලා බැලුවොත් සතිය හරි විචිත්‍ර විදිහට වැඩේට පටන් ගන්නවා. ඒ නිසා ඒකෙදිත් ඒ පැමිණිච්ච දේවල් කරදරයකට බාධකයකට ගන්න එපා සාධකයක් කරන ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්ස කෙටියෙන් මෙසේ ලියමි. මම මීට මාස 3කට විතර පෙර භාවනාව පටන් ගත්තෙමි. නමුත් දැඩිසේ නොසන්සුන් වූ මාගේ මනස කිසිදු අරමුණක ටික වේලාවක් හසුරවන්නට නොහැකි විය. මෙච්චර කාලයක් මෙසේ සිත සිතා කල්පනා කර කර සිටීම දුකක්ම බව තේරුම්ගත් මා ටික වේලාවක් සිතවිලි ඇතිව නැතිව නැතුව යන අයුරු නිරීක්ෂණය කළෙමි. පරයන්කේදී ඇතිවන සෑම සිතුවිල්ලක්ම හඳුනාගත් මාහට දැනුනේ සිතුවිලි අඩුවීම හා අනතුරුව නැත්තටම නැතිවීමයි. මුළු කයටම මහත් සැපයක් දැනිනි. මුළු කලුම කයම බැලුමක්සේය. අනතුරුව සංසුම් මනස තිගැස්සී ආනාපානයේ දැනුනෙහින් එහි හට ගැනීමත් අවසානයත් හඳුනාගත්තෙමි. හුස්ම පහක් හයක් සම්පූර්ණයෙන් හඳුනාගත් මා එය ක්‍රමෙන් සංසුන් වී නැතිව යන අයුරු අද්දුටුවෙමි. දැන්ද පෙරසේ මුළු කය සමබරව බැලුමක් මෙනි. ස්වාමින් වහන්සේ මේ වන විට එම සුවේ දවසේ බොහෝ වේලා ඇතිවේ. සක්මනේද සතිය පවත්වන හැම වෙලාවකම එම සුවේ ඇතිවේ. නමුත් සිතුවිලි පැමිණ යයි තරමක් මනස සංසුන්ය පරයන්කෙහි වාඩුව විට ආනාපානී අරමුණ වුවත් ටික වේලාවකින් මුළු කයම එකම ස්වභාවයකින් බැලුමක්සේ දැනේ. ආනාපානය නොදැනී ගිය විට එම සුවයම අරමුණු වී එකම ස්වභාවයකින් තිබේ. විටක සිතවිලිද පැමිණෙයයි. මේ අවස්ථාව කුමක්දයි යන්නත් ඉදිරියට කෙසේ පිළිපැදිය යුතුද යන්නත් පහදා දෙන්න. උසාවියට නොයෙන්නෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. නොයෙන්නෙමි කියන එක වැරදි. කෙන්න කැමති නෑ කිව්වනම් හරි. ඒ එහෙම නොයෙන්නයි කියලා කිව්වොත් මටත් අද එනවා. ඒක ලියන්නේ කාට නෑ. කෙසේ නමුත් මේ කෙටියෙන් මේව නම් දිගට ලියවනම් කොහොම තියෙන්නේ ඇද්ද කියලා මට හිතෙනවා. හැබැයි මේ දිග කතාවක් වෙන්නේ නැති කොට කරලා කියන්න මේ විදිහට සමස්තය වශයෙන් මම වෙමි, මම ඉන්නවා, මම මැරිලා නැහැ, මට නිින්ද ගිහිල්ලා නැහැ, මට සතුටුමත් වෙලා නැහැ කියන තමයි භවය කියලා කියන්නේ. ඉතින් අපි ඔක්කොම පොදුවේ දාලා සමාජලාට වෙමි. මම ඉන්නවා. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. අන්නේ වෙලාවදී මේ තියෙන දෙයට නමක් දාන්න නැතුව ඒක දිහා බලාන හිටියා නම් දුක ඉවරයි. මම කියන්නත් එපා මේ කය කියන්නත් එපා නාම රූප කියන්නත් එපා හරි මුලමැද මොකුත් නැහැ මේ ගොජේ දිහා එහෙම බලන්න මම වෙමි ඒක නැත්තම් මම මැරිලා නැහැ මට නිින්ද ගියන මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ඉතින් මේ සමස්තයේ දෙස මේ බැලීම හරහා අපේ තියෙන සංඥා සේරටම විවේකෙ දෙන්න පුළුවන් මේකට නමක් දාපු ගමන් කතන්දර ගෙතෙනවා මේකට නමක් දාපු ගමන් පල්ලහැලි ගෙතෙනවා ඒ නිසා පුළුවන් තරම් බලන්න ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් මේ රා කාලයක් පැහෙන්නා වගේ කිරි කිරි කාලයක් පැහෙන්නා වගේ බත් ගොජ දානවා වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගතිය. ඔය ගොජේ කියලාත් උකට කියනවා. ඒ දිහා බලහින්න පුළුවන් නම් නමක් දාන්න නැතුව. අපි මෙතෙක් කල ඉගෙන ගත්ත සියලු ශාස්ත්‍ර අමතක කරතයි. මේ වර්තමාන ගොජේ දිහා බලන්න. වරින් වර ඔක ඇතුලේ තියෙන පුංචි පුංචි අංශු පෙන්නනවා, සමස්ත වශයෙන් පෙන්නනවා. ඉතින් මේ දෙක එහෙමම තියලා දෙකේ එකකටවත් මෙනෙහි කිරීමක් නැතුව විතක්කේ යොදවන්නේ නැතුව මානසිකාරය යොදවන්නේ නැතුව සමස්තදියා බලන්න හිටියනම් පේනවා මේ අහ කියන්නේ එකකට නන්දා නංවන දාන්න කියලා තමයි මේ දුකක් ඇති කරන්නේ. මේකට මේක දිහා බලනද හැම විනාඩියෙන් බලන්න හැම වෙලාවෙම හැම ඉරියව්වෙම හැම අරමුණේදීම බලන්න මේ ගොජේ පේන. ওই ගොජේ ඔය ගොජේ ඥාන පිරිමකමක් නැහැ. ඔය ගොජේ වයසක ගතියක්, හාලු ගතියක්, තරුණ ගතියක් නැහැ. ඔය ගොජේ පොසත් දුප්පත් වෙනසක් නැහැ. ඔය ගොජේ උගත් නුගත් කියලා වෙනසක් නැහැ. ඔය ගොජේ කවදාවත් වයසට යන්නේ මේක අමතක කරන හැම වෙලාවෙම අපි බුල්ඩෝසරට යට වුණා වගේ යට වෙලා කුණු වෙලා පැටි ගහිලා තැටි ගහිලා යනවා. මේ ගොජෙත් එක්ක ඉන්න හරි කම්මැලි හැබැයි. ටීවී එකේ නිකන් ඩොට්ස් හදන වෙලාව දිහා බලනවා. හැබැයි උන්නන්දුවෙන් බලන්නේ තාකල් වෙන කිසිම දුකක් හිතට එන්නේ වෙන කිසිම කෙලසයක් ඉන්නේ චිත්ත ප්‍රවෘත්ති හරීම පිරිසිදුයි. ඒක කම්මැලිකම තමයි මුස්පෙන්තුව තියෙන්නේ. නිසා මේක දෙසම බලන්න ලැබේවා කියලා කිව්වොත් ඒ චිත්තක්ෂණේ කියන්න පුළුවන් අපි ජීවත් වෙනවා කිය. කඹරනවා නෙවෙයි. අනික හැම චිත්තක්ෂණයකම අපි කරන්නේ කඹරන එක. අරක දෙනකොට මේක ගන්න හදනවා. මේක දෙනකොට අරක ගන්නයි තින් ආතතිය. දැන් මේක නෑ තියෙන්නේ ගොජේ නම් වෙනන් දාන තුක දිහා පුළුවන් තරම් වෙලා බලනින්ද එතකොට වෙන්න තියෙන හොඳම දේ වෙනවා. පින්වත් සාමීන් වහන්ස ඊයේ දිනේදී කමඨහන් පිරිසුදු කරදී සිතේ තිබුණු සැක දුරුකොට තවත් ඉදිරියට යාමට මඟ පෙන්වීම පිළිබඳව පළමුවෙන් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. පින්වත් සාමීන් වහන්ස අද දිනේද සුපුරුදු පරිදි උඩවැලි මළුවේ සක්මනට ගියෙමි. බුදුමැදුරේ දොර හැර තිබිනි සඳුන් කූරු දැල්වෙමින් තිබිනි. ඒ සක්මනට ඉතාමත් හොඳ මග සලසුණක්සේ දිටිමි. සක්මන පටන් ගතිමි. ඉතාමත් සතුටින් සක්මන් කෙලිමි. වරින් වර ශබ්ද එන විට ශබ්ද ගන්ධ පහස මේ සියල්ලෙහිම අනිත්‍ය සිහි කරමින් මේ සියල්ල අත්හරින්මින් භාවනාවට පමණක් සිහිය යොමු කර ගතිමි. ඊයටත් වඩා වේලාවක් සක්මන් කෙලිමි. කිසිම වෙහෙසක් දැනුනේ නැත. සිහිය වෙනතකට යොමු වේද නැත. පරියංග භාවනාවට හිඳ ගතිමි. ඊයේ මෙන්ම භාවනාව කරන්නට පටන් ගතිමි. ටික වේලාවක් පිම්බීම හැකිලිම වශයෙන් භාවනා කෙලිමි. ටික වේලාවක් යන විට හුස්ම රැල්ල නාසය අග උඩුතල මැදින් ප්‍රදේශයේ ඊටමත් හොඳින් දැනෙන්නට විය. ඉන්පසු පිංබීම හැකිලිම නතර කර ඇතුල් වෙනවා පිට වෙනවා ලෙස සිතන්නට පටන් ගතිමි. ඉන්පසු ඊටමත් හොඳින් සුසුම් රැල්ල දැනෙන්නට විය. ආලෝකයක් පෙනෙන්නට විය. මා ඉදිරිපස විශාල සුදුහුණු ගෑබිත්තියක් මෙන් පෙනෙන්නට විය. ඉන් නොනැවතී තවත් ඉදිරියට සුසුම් රැල්ලම මෙනෙහි කෙලිමි. පිම්බීම හැකිලිම නවතා ඇතුල් වෙනවා පිට වෙනවා වශයෙන් වෙනස් කිරීම සුදුසුද? පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ අහන ප්‍රශ්නේ මම හිතන්නේ ලියන රචනට අදාළයි කියලා. පිඹීම කියන නැත කරලා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මොනවා හරි වෙන දේ බලන එකයි තියෙන්නේ. ඒ සක්මන ගැන කියනකොට කියලා තියෙන්නේ හිත හරි ගිහිල්ලා සක්මන්ට ගියාට පස්සේ සක්මන හරියනවා. ඉතින් ඒක නිසා පහුවෙනකොට තේරෙනවා යන්න ඉස්සෙල්ලා කියන්න පුළුවන් දැන් මේ සක්මන හරියනවායි කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් දවසක යෝගාවචරයා සෝවාන් මාර්ග ඥානයක් ලැබුවා එයා පස්සට කල්පනා කරන ගියොත් යන්න ඉස්සෙල්ලම ඒ පරියංගෙට යන්න ඉස්සෙල්ලම සුබ ලකුණු පහළ වෙලා තිබුණ බව ඥානෙ ලැබුවට පස්සේ තේරෙනවා කියන්නේ. ඒ නිසා සුබ ලකුණු නිසා ඥානෙ පහළ වෙනවද ඥානෙ නිසා සුබ ලකුණු පහළ වෙනවද කියන එක බටහිර දැන් ඇමරිකාවේ උගා හොයනවා කොහොමද මේ අතර සම්බන්ධය කියලා. අපේ හිත ලස්සන වුණාට පස්සේ මුළු ලෝකෙම ලස්සනයි. අපේ හිත කැත වුණාට පස්සේ මුළු ලෝකෙම කැතයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් හිතේ මෛත්‍රියක් ඇති කරන්න මුළු ලෝකෙටම මෛත්‍රිය කරන්න පුළුවන්. අපි හිතන හැම ලෝකෙ හොඳ වුණාට පස්සේ මෛත්‍රිය කරන්න. ඒ නිසා මේව අතර පුදුමාකාර ධර්මතා සම්බන්ධතා තියෙනවා. ඉතින් අපි එකෙන් වැඩ අරගෙන උපරිම සතියක් ඇති කරගන්න උත්සාහ කරනවා. සුබ ලකුණකින් වේවා, නසෝ අසුබ ලකුණකින් වේවා. හම්බෙච්ච වෙලාවේ වැඩිම අවදියකින්, වැඩි සතියකින්, වැඩි අප්‍රමාදිකින් හිටියානම් පස්සේ තේිනවා මේ බාහිර කරුණවලත් යෝගයක් කියලා එහෙම නැත්නම් නැකතක් කියලා මොනවද එකක් තියෙනවා. බුදුජානකේ විපදිනකොටවත් වේසාක පුන්නමී නැකත. බුදු වෙනකොටත් වේසාක පුන්නමී නැකත. පින්නම් පැවෙත් වේසාක පුන්නමී නැයි බුදුහාමුදුර කරපු දෙයක් නෙවෙයි. ඒකේ සැලසුමක් යන්නේ. ඒ නිසා හොඳට බලන්න වාසියක් ආවත් අවාසියක් ආවත් දෙකම ප්‍රයෝජන අරගෙන සත්‍යමත් වීම සඳහා යොදවන්න දන්නවනම් අපිට ලැබිච්ච හැම මනුස්ස ජීවිතේ බුදුමාකාර වාසනාවන්තයි. ඒක නිසා පිම්බි මැකිලිම දොරන්නේ ආනාපාන බලන්න කියන මේ පොඩි දේවල් ඔළුවට දාගන්න යන්න එපා. මතුවෙන්නේ මොකද්ද ප්‍රකටව ඒක දිගේ සතිය පවත්තන එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. අද දින අලුයම පරයන්කයට හිඳගත් මා සුළු වේලාවකදී හිස් අවකාශයක් අත්විඳිමි. මා හොඳින් සතිමත්ය. ඒ තුල ප්‍රමෝදය පහළ කර බලා හිඳින විට සිතුවිල්ලක් දෙකක් පැමිණියද සතිය බලවත් කළ විට සිතුවිල්ල අතුරුදහන් වෙයි. හිස් ආකාශයයි සඳහන් කළේ සිතුවිලි හීන වී ගිය තැනකි. නමුත් එහි විවිධ හැඩ රටා හැඩ රටා මෙවේ. එහෙත් ඒ පිළිබඳ මගේ අවධානය යොමුන වෙයි. මෙහිදී වරක සතිය බලවත් වනු අද්දුටිමි. ඔබ වහන්සේගේ ධම්මවාදයක් වූ ඉදිකටුව කෙලින් කර සිට වූ අවස්ථාවක් තුළ ඇති මිහිරියාව අත්විඳෙමි. සතිය බලවත් වූ විට සිතුවිලි පලායයි. එසේ වුවද වරක සතිය එතරම් බලවත් නොවේ. ඊගෙන කම්පාවක් නැත. මගේ විරිය තවත් වර්ධනය කර ගැනීමට අවවාදයක් ලබා දෙන ලෙස දීපා නිමැද ඉල්ලමි. ඔබ වහන්සේගේ දහම් කරුණ මගේ සතිය ගිලිහි නොයාමට ඇති ප්‍රබල වරපටක් බව ප්‍රකාශ කරමි. තිරුවන් සරණයි. ඉතින් කොයි වෙලාවරි සතිය ගිලිහීම පිළිබඳ සාදර වෙච්ච දවස ওই ප්‍රශ්නෙත් ඉවරයි. කවදාද මගේ සතිය කෙලවෙන්නේ කෙලවියන් අනේ කෙලවියන් කියලා සතිය කෙලවෙනවා ආබලානිද පුදාසේ ওই ප්‍රශ්න ඔක්කොමත් ඉවරයි දැන් සතිය වඩන්නනේ ඔය උත්සාහය තිබුණේ කවදා හරි මේ ලස්සන තියෙන සතිය වැරදිලා යන හැටි වැරදිලා යන හැටි වැරදිලා ඡේ වෙලා යන හැටි බලාගෙන හිටියොත් කිසాగොතුමින් තමගේ දරුවා අතේ මැරෙන හැටි බලාගෙන ඉන්නවා දැක්කා වගේ ඒකට ওই ප්‍රශ්නෙත් නැහැ ඒකට අමාරුයි ඒක තමන්ගේම ඇටයක් තමන්ගේම අතින් ඇදලා ඊට ගන්නවා ඒ නිසා කවදා හෝ සතියත් නැති වෙනවා. මහජී සායදු ස්වාමීන් සතියත් දුක්ඛ සත්‍යයට අයිති. ඒකත් නැති වෙන සුළුයි. ඒකත් දැක ගන්නා සුළු භාවනා කරන්න කියලා කියයි. අවසාන ප්‍රශ්නය පින්වත් සාමීන් වහන්ස අද උදේ ලනුපැදුරේ සක්මන් භාවනාව කරද්දී විනාඩි 20ක් විතර වෙන විට පැදුරේ මැද හරියේදී අඟලක් විතර උස කොටු කොටු ඇතිරිල්ලක ඇවිදිනවක් මෙන් නිතට පෙනුනි. ලනුපැදුරේ කෙළවරදී ඒ නැති වී ගියා. මට කිසිම අරමුණක් ඒ වන විට තිබුණේ නැහැ. ඒත් එක්කම පර්යංකයට වාඩි වී හුස්ම රැල්ල දෙස බැලුවේ මම මේ දැන් මෙතන සිටමිනි. විනාඩි 20ක් 25ක් විතර යද්දී මගේ හිස පහතට වැටී තිබූ බව මට දැනිනි. මා නොනිදා සිටි බවද වැටහිනි. මා කයටත් හොරෙන් හෙමින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් හිස ඔසවා නැවත හදවතේ චංචල කම්පනයේ දෙස බැලිමි. මේ ආකාරයට දිවතාවක් තුන් වතාවක්ම සිදු වුණි. මේ භාවනාවේ දුර්වලකමක්ද? මේ භාවනා ක්‍රම දෙකම අවසාන විනාඩි දෙකේදී හැම අවස්ථාවකදීම මම මේ භාවනාවේ කුසලය සියලු දෙවියන්ටද මාගේ මියගිය දෙමාපියන්ටද 16 වෙනි දින සිට අපට දානය ලබා දුන් සියලු දානදායකයින්ටද පින අනු පින් අනුමෝදන් කර සියලු දෙනාටම නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසලයේ හේතු වේවායි පතමිනුයි මා භාවනාව නතර කරන්නේ මේ භාවනාවේදී සුදුසුද මාගේ ගැටලුව වන්නේ පළමු වන දාණයට එන විට භාවනා යෝගියෙකු දැනගන්නේ කෙසේදයි. සමා වෙලා පහදා දෙන මේ නිල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සෝය පතමි. අං ගැට දෙකක් ඇවිල්ලා අං දෙකක් එළියට එන ඕන පළවෙනි ධානය කියලා. දෙවෙනි ධානය වලට කඟ වෙනා වගේ මැදින් වගක් එන. ඒක මම ඇඳලා පස්සේ පෙන්නන්නම්. ඔය ඕව පටන් ගන්නම නෑ. අපි අපේ පොතේ ඇත්තෙම නෑ. අපි කිව්වේ සතිය වඩනවා. එතකොට ධානය ඉන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඒක මං කියන්නේ මගේ තනෙන් කිරිබි වල කිරි හම්බ වෙයි කියලා හිතනවා. ඒකට කිරි කියන තනයක් හොයාගන්න එපා. මට තියෙන පිරිමි තනයක්. ඒක නෑ ওই ධාන කිරි. ඉතින් මයින් අහුවා මම ඉතින් ওই විහිළු විහිළු කරලා නිකන් ඉන්න. බනින්නත් හොඳ නැති නිසා. ලස්සන රචනයක් කියලා අපරාදී අන්තිමට මේ කොහෙද යන ධාන කතාවක් අදලා දාලා. එන දෙයක් ආමුදින් එන දේ බලන්න. නැති දේවල් ඉල්ලන්න එක ගියාම තමයි මේ දුක ඇති වෙලා තියෙන නිසා ওই ක්‍රමේ දිගට කරගෙන යන්න අන්තිම විනාඩි දෙක සතියෙන් ඉන්නවා නම් මම හිතනවා ওই කියන කට්ටියටත් වැඩිය පින් සිද්ධ වෙනවා මොකද ඒ ලයිට් එකේ මගේ නම නැහැ ඒකයි මට කේන්ති කියන්නේ තිබුණා නේද අඩුවනේ ඊෂාගේ නමවත් තිබුණා නම් මම කියන විනාඩි දෙකක් නෙවෙයි විනාඩි භාගයක් විතර ගිරවල කමන්නේ නැහැ කියන්නේ එකක්වත් ඕන පින් දීමට වැඩි හුඟක් වටන අපි සතියෙන් ගත කරනකොට සියලුම දිනාට වෙන්න තියෙන සියලු කෘත්‍යයන් සිද්ධ වෙනවා ඒක වචනෙන් කියනකට වැඩිය හදවතින්ම යනවා. ඒ කෙරුවයි කියලා දෝෂයකට නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් මෙව්වට වැඩිය අපිට ඍජු ක්‍රමයක් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි බුදුන් ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සීලයට අනුග්‍රහයක් වෙනවා. මනස්කාරය දිකට පවත්නවා. ඉතින් මොකද හොරෙන් කියන්නේ? තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මෙම ආරණ්‍ය වෙත පැමිණි නවක යෝගිනියක් මේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මුලින්ම අවට සතුන්ගේ ශබ්ද අවහිරයක් ලෙස දැනුණු අතර ටික වේලාවක් භාවනා අරමුණ කෙරෙහි සිත යෙදවීමේදී ඒ ශබ්ද ඊතා ඈතින් නැසෙන ශබ්ද බවත් ඒ සක්මනට බාධාවක් නොවන බවත් වැටහුණු අතර පැය භාගයක් පමණ සක්මන් භාවනාව කිරීමේදී අවට පරිසරයේ නොදැනී ඉදිරිය පමණක් පෙනෙන්නට වූ අතර මා ඉබේ ගමන් කරන්නාක් මෙන් ස්වභාවයක් දැනෙන්නට විය. පරයන්ක භාවනාව පළමු දිනේදී පරයන්ක භාවනාව ඊටමත් අසීරු බවක් දැනුණු අතර පාදවල තද ගතියද වේදනාවද ඊටම තදින් දැනුණු අතර හිඳගෙන සිටි ස්වභාවය පැයක් ඇතුළතදී කිහිප විටක්ම ඉරියව් මාරු කිරීම කිරීමට සිදුවිය. අද දින පරයන්ක භාවනාව කිරීමේදී ඊට සැහැල්ලු ස්වභාවයක් ගත් අතර පෙර දිනමින් මෙන් ඉරියව් මාරු කිරීම සිදු නොකළ අතර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කිහිප වරක් මෙනෙහි කිරීමේදී නිදිමත ගතියක් ඇතිවිය. කීප විටත් උත්සාහ කළත් මෙම නිදිබර ගතිය තදින්ම දැනේ. ගෞරවනීය සාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන මෙන්න අයදිමි. ගෞරවනීය ලොකු සාමීන් වහන්සේටත් මෙම සත්කාරයට සහාය ලබා දෙන සැමටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. තිරුවන් සරණයි. අපි ප්‍රශ්න කීපයකදී මේ වගේ නිදිමත එනකොට මොකද කරන්න ඕනේ කියන කාරණාව තියුණා. ඉතින් ඉඳගන්න බැරුව හිටියා. දේශනාවට ඉඳගෙන ඉන්න පුළුවන් අරමුණ සී වෙනවා. තුන්වෙනි දවසේට නිදිමත එනවා. ඉතින් හතරවෙනි දවසේන ඕකත් යනවා. ඔය විදිහට අපි එකින් එක එකින් එක ජවනික අමාරු කරමින් ඉදිරියට යන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයක් අල්ලන්න එපා. අල්ලපු ගානක ප්‍රශ්නයක් වෙනවා. එන දිේට මුණ දීගෙන යන්න. නිදිමත ආවොත් මතක තියාගන්න ඒ අරමුණ සිංහුවත් එක්ක සම්බන්ධය මොකද්ද කියලා අරමුණට සාපේක්ෂව බලන දෘෂ්ටි කෝණය හදාන ගියොත් අවදි භාවයකින් නිදිමත දියාරු කරන්න පුළුවන් ගතියක් යනවා. ඒක උනාට ඉවර නෑ. ඊගාට ඒක වෙන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ විදිහට දිගින් දිගට දිගින් දිගට යනවා. අනේ වෙනස අනිත්‍යතාවය කියලා අපි කියනවා. මේ විදිහට වෙනස් වෙනවා නිසා තව දවස් තවසක් දෙයක් තියෙන නිසා මේ උනන්දුවේ දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි මම හිතන්නේ විනාඩි 5000ක් වැඩිපුරත් අරගෙන තියෙනවා. දැන් කොහමද ඔන්ලෝසේ සටහන් වෙලා තියෙන දෙකයි කාලයි කියලා. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා.